එක්සත් ජාතික පක්ෂයට ආණ්ඩුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආණ්ඩුව ජනතා විමුක්ති පෙරමුණ විපක්ෂයේ සංවිධායක කිව්වට ආණ්ඩුව පත් කරුවේ ඒ අය ජනාධිපතිවරයා පත් කරන්න උදව් කරුවේ ඒ අය දෙමළ ජාතික සංධානයේ විපක්ෂය කියලා කිව්වට අද අපි දන්නවා වේගෙන් ඒ අයගේ පොරොන්දු තමයි ඉෂ්ට කරගෙන ඒ අනුව තමයි එල්ටීටී රැඳවියන් ගෙදර යවන්නේ මේ තත්වයන් යටතේ නව ව්‍යවස්ථාවක් සකස් කරන්න ගියොත් දෙයියන්ගෙම පිහිටයි ලංකාවට කියන කාරණය තමයි අපිට කියන්න වෙන්නේ දැඩි උද්ඝෝෂණයක් ඇති කරන්න ඕනේ. විවස්ථාව වෙනස් කරන්න එපා කියන එක නෙමෙයි. මේ සංශෝධන මගේ කියන්න බැරි. අපිට සැකයක් තියෙන්නේ මේ මොන සංශෝධනය ගෙනවත් පරණ විවස්ථාවේ තියෙන ඒකීයභාවය වෙනස් කිරීමේ සංශෝධන ගෙනීමේ හැකියාවක්. ඉතින් ඒ ඒකීය කියන කොටස සංශෝධනය කරන්න බැරි නිසා අලුතෙන් එකක් හදන්න හදන්න කියන සැකය තමයි අපේ තියෙන